අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවටයි දේශනා වාරයටයි මෙමිලා තියෙන සීලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි මේ මිත්‍යාර්ථ 10 මොනවද කියලා තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවක් මේක සඳහන් කරලා තියෙන්නේ ප්‍රහාණය කළ යුතු දේවල් අපි විසින් දැක දැක දැන දැන ප්‍රහාණය කළ යුතු දේවල් වශයෙන්. ඉතින් ඒක පටන් අරගන්නේ දෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන්. වැරදි දෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ඒකට කියනවා දිට්ඨිජු කම්ම කියලා. වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ කුද දෘෂ්ටිය, ඇද දෘෂ්ටිය, චපල දෘෂ්ටිය, ව්‍යාජ දෘෂ්ටිය. දෙලින් එකට කියනවා ඍජු දෘෂ්ටිය ඍජු කිරීම කියලා. දැන් අපේ දෘෂ්ටිය වංචනිකයි, චපලයි, ෂටයි, මායාවි. උන් දන්නවනම් මම මේ කටයුත්තක් කරනකොට ඒක කරගන්න මේ ව්‍යංගාර්ථයෙන් යමක් කරගන්නද එහෙම නැත්නම් සිජුව කතා කරනවද කියලා අපි අතින් කලාතුරකින් තමයි ඒක වෙන්නේ හැම වෙලාවෙම අනු රවටන සුළු අනු නොමග යවන සුළු අනුල්ලව්වා මගේ වැඩේ කර ගැනීම සඳහා කරන ඒ ප්‍රයෝග කතා තියෙන. ඒක ඇවිල්ලා තියෙන අර මිච්ඡාදිත්‍ය නිසා. ඉතින් ඊට පස්සේ වෙන්නේ කතා කරුවට මොකද හිතවුවට මොකද වෙන්න ඕනේ දෙයට වැඩිය පටලවිල්ලක් තමයි ඉවරනේ. ඒ නිසා හොඳට තේරුම් ගත්තොත් ඍජු sannivedanayak වෙන්න නම් ඒකේ නත් Taman අතර සම්මාදිට්ඨියක් තියෙනවා. කිසිම දෘෂ්ටියකින් තොරව වෙන්න ඕන දෙයක් කියන්න ඕන. ඉතින් මිනිස්සයා ළඟ විතරයි ඔය දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ. සත්තු අතර මොකක්වත් නැහැ. උණ්ඩ තියෙන්නේ ආහාර, නිද්‍රා, භය, මෛතුන කියන ධර්මතා හතර විතරයි. උමුත් අපි වගේම ආහාර හොයන. උමුත් අපි ඔබ සැපසේ නිදා ගන්න දරක් හොයන. කූඩු බඳිනවා, බිල් හාරනවා, විවිධාකාර සැපසේ නිදා ගන්න තැන. භය තියෙන උන්ට හැම වෙලාවෙම පරිසරයට අනුව හැඩ ගහිලා ආහාර සෙවීම කරන්නේ ගොදුරක් වාටපත් නොවීම සඳහා. ඒ සඳහා බයයි. මෛතුන සේවනයේ තියෙනවා. මුන් දෙදෙනෙ දෙනෙක් විසින් එකතු කරන ඒ ග්‍රාම්‍ය කෘත්‍ය කරනවා. ඉතින් ඒකයි මිනිස්සයි සමාන. ওই දෙක අතර වෙනසක් නැහැ. නමුත් මිනිස්සයාට තේරෙනවා සත්තු ගම චපලකමක් නැහැ. කතා කෙලින් වැඩ කරන්නේ. උන් අපි වාගේ මේ යන්නේ යන්නේ කොයිද මල්ලේ පොල් කතාවක් නැහැ. අන්න ඒක මනුස්සයර තේරුම් ගන්න බෑ. මනුස්සයා හිතන මේ අනුන් දැපෙන දමා ගත්තොත් අනිත් මනුස්සයර කොහොම හරි ගුණ්ඩ ඔබ්බස්ස ගත්තොත් දිනුම් කියලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ගෘහස්ත ජීවිතය කියන්නේ බිස්නස් ලෝකේ කියන්නේ දේශපාලන ලෝකේ කියන්නේ උවට තමයි. ඉතින් ඒකෙදි කාට හරි තේරුනොත් ඒකේ දක්ෂ වෙනකොට කෙලින්ම පායටයි වැටෙන්නේ ඔළුව පල්ලෙහාට යන කකුල් දෙක උඩ තියාගෙන වැටෙන්නේ අපායට කියලා. එයා උත්සාහ කරાવી අනික් කෙනෙක් ඕනේ ෂට දෙයක් කරපු දෙයින් මම ඍජු වෙනවා. සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕනේ. ඒකට ආදර්ශයක්වත් පෙන්වන්න කෙනෙක් නැහැ. ආදර්ශයක්වත් පෙන්වන්න කෙනෙක් නැහැ. අපි අපි බලාගෙන ඉන්න අපි පෙන්වන ශ්‍රේෂ්ඨ චරිත සේරම චපලියෝ. කෙනෙක් නෑ පෙන්වන්න. ඉතින් එහෙම තමයි කලකිනි බුදු කෙනෙක්ෙන් උපදීන්නේ. බුදුජානනාංශ ළමයේ දෘෂ්ටි ප්‍රශ්නයක් නෑ. කෙලින්ම ඒ වගේම ආර්යයන් වහන්සේලා තුල රහතන් වහන්සේලා තුල එහෙමකක් ඇත්තේ නෑ. ඉතින් මේ දෘෂ්ටිය ඍජු කරගත්තට පස්සේ ඊට පස්සේ යාගේ සංකල්ප කෙලින්ම ඍජු වෙනවා. දෘෂ්ටි ඇදනම් සංකල්ප ඇදයි. සංකල්ප ඇදයි කියලා කියන්නේ යකින් පහළ වෙන්නේ හිතවිලි. මම අර දෙය කරන්න ඕනේ මේ විදිහට කරන්න ඕනේ කියලා සැලසුම් කරන හැම එකක්ම ඔය මොකක් හරි කාම ආසාවක් ඉස්ස කරගන්න තමයි. ඉතින් බුදුජානනාචේ සඳහන් කරනවා තීත්ත ලැබු ඇටයක් හරි කරවිල ඇටයක් හරි පොළවේ හිටෙව්වොත් ඒක පොළවෙන් ගන්න ඕජාව නිෂ්පාදනය කරන චිත්ත ඵලයක් චිත්ත කොලයක් චිත්ත වැලක් පැණි රස ඇටයක් හිටෙව්වොත් අඹ ඇටයක් හරි මොනවාද ඒක පොළවෙන් උරා ගන්න සාරය අන්තිමට මිහිරි ඵලයක් ඇති කරලා දෙනවා ඉතින් වගේ එකම පොළොව සාරය තමයි ගන්නෙ නමුත් තිත්ත ලැබු ඇටයයි කරවිල ඇටයයි නිපදන හැම දෙයේම තිත්තයි මිහිරි ඵලයක් හිටෙව්වොත් එකම ඕජාව මිහිරිපලගෙන දෙනවා. ඉතින් ඒක නිසා අපිට ලැබෙන සංඥාවල් වල අපිට ලැබෙන දේවල් වල මේ ප්‍රශ්න තියෙන්නේ අපි ඍජුණා, චපල නැත්තම්, පංචනික නැත්තම්, ෂට නැත්තම්, මායාවි නැත්තම් කතා කරන දේ ඕනම කෙනෙකුට තේරෙනවා. මායාවි නෑ මෙයා කතා කරනවා කියලා. නමුත් අපි හිතන්නේ මේක වහගෙන මේ අනුක්කයට බොහොම මනාප විදිහට කතාකරනද ලස්සනට කතා කරන්න ඉගෙන ගන්නවා. නමුත් ඒකේ සංකල්පේ මොකද්ද කියලා තේරුම් ගන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා. ඒ විදිහට ධම්මාදිටි සම්මා සංකප්ප වරදොල තේරුම් ගත්ත පිරිසක් තමයි මේ සමස්ත ලෝකේ. පුතුජණයෝ ඒකට කියන්නේ සබ්බේ පුතුජන උම්මත්තක. ඒකට කියන්නේ ඒගොල්ලෝ කරන රැවටිල්ල අනික් අය දන්නේ නැහැ කියලා හිතාන ඉන්නේ. නමුත් තේරෙනවා ඕක වැඩි වෙලා යන්නේ නැහැ තේරුම් ගන්න. විශේෂයෙන් භාවනා කරන කෙනාට තේරෙනවා මේ මවාපෑමක්ද කරන්නේ ඇත්තක්ද කියන්නේ. ඉතින් ඒකෙදී සමනුත් මවාපාන පැත්තේ හිටියොත් කවදාවත් කමඨාන සුද්ධ වෙන්නේ කවටාවත් භාවනා කරගන්න බැරි වෙනවා. ඒක ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ මම අපෑමෙන් කවුරුත් රැවටෙන්නේ නැහැ. මම රැවටුනොත් තමයි ඕන කෙනෙක් රැවටෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඍජු කර ගැනීමට නැත්නම් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප අයින් කරලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඇති කරගන්න ඇතුලෙන් Tamanට ඕනකමක් එන්න ඕනේ. ඒක අම්මා අප්පා අපට දෙන්නේ නැහැ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේත් කියන්නේ නැහැ. කියන ඕනේ නම් පාර මේකයි කිය. එහෙම නැතුව කියන්නේ මේක කළ යුතුයි කියලා. මොකද එක්කෙනෙක්ගේ සම්මා දිට්ඨිය තව කෙනෙකුට මිච්ඡා දිට්ඨිය. අන්නේ ටික හදාගත්තට පස්සේ තමයි එහෙම කෙනෙකුට සම්මා වාචා හදන්න පුළුවන් වෙන්නේ. සංකල්ප හැදුනොත් විතක්ක ਵਿਚාර වාසයෙන් වචනය හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කටබරු කිව්වත් දිවබරු කියන්නේ වගේ දිවබරු කිව්වත් කටබරු කියන්නේ වගේ මේ කියන්න හැදුවට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙතන වංචනික වැඩක් යනවා චපල ගතියක් යනවායි කිය. වාචාල ගතියක් යනවායි කිය. ඉතින් ඒ පිළිවෙලට හැදෙන හැටි බලනකොට ඉස්සල්ලාම හිත හදලා ඥාණය හදලා ඊගාවට වචනේ හදලා ඊගාට තමයි කය හදන්න පුළුවන් වෙන්නේ. මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ කය හා සම්බන්ධ හරි වැරද්ද. ඉතින් අපි කයෙන් මොනවා ක්‍රියා කරත් ඒ කෙනාගේ වචනය ඒ කෙනාගේ හිත ඒකෙන් පේනවා. එයා මොනවා හිතුවත් මොනවා කිව්වත් කරන කිරුවාවෙන් පේනවා මේ කේල් ගහ කන්නද යන්නේ මෙයා පොල් ගහ කන්නද යන්නේ කියලා. කොල්ලා එන ඇටි හරි නෑ කිල්ල ගෙටගම් කියලා කතාවක් තියෙනවා. වෙන තාලේ හරි නෑ කිල්ල ගෙටගම් කියලා. ඉතින් ඒක නිසා මේ අපිට හරි ආසයි කෙනෙක් ඉදිරියට අපේ ක්‍රියාව බොහොම සම්‍යක් වෙනවා දකින්න. නමුත් එහෙම කරන්න බෑ. වචනේදී කිව්වා වගේ ඒකට ධර්ම પરම්පරාවකින් තමයි හැදෙන්නේ. ඒ ධර්ම પરම්පරාවෙන් හැදෙන්න නැත්නම් මගේ ක්‍රියාකාරකම් දුටු දුටුවන්ගේ මන පිනවන ගතියකට එන්න එක රැකින් එක බණකින් කරන්න බෑ ඒක. ඒක ධර්ම પરම්පරාවක්. ඒක සරුවචන් වහන්සේ ඉදිරියට මෙහෙවන ලද රාකල 16ක් පොළොන් ලද නාලාගිරි ඇත මේ වේවට පස්සේ සරුවචන් වහන්සේ මේ පැත්තේ බොහෝ පොළොව සනසනසන් සවඩිනවා. ඉදිරියට මේ පැත්තෙන් ඇතක් හන්දක දිගෑරගෙන ඔළුව උස්සගෙන එන කෙනෙක් පොළොව දූවිලි අවශ්‍යගෙන ගොරවගෙන එනවා. ඉතින් ඒ දෙක ඒ සාහිත්‍යයේ සඳහන් කරලා තියෙනවා. මේ පැත්තෙන් පොළොව සනස සංසා වඩින බුදුරජාන් වහන්සේ එහා පැත්තෙන් දූවිලි අවශ්‍යගෙන එන ඕන දෙයක් විනාශ කරන ඒ හස්සි රාජා මතත් මද මදක පිච්ච හස්සි රාජා. ඉතින් ඒ දෙක මේ එක දවසින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි කැමැති අපි ක්‍රියාවෙන් හොඳ පිරිසුදු කෙනෙක් වෙලා අපේ දරුවොත් එහෙම වෙලා අපේ අම්මා අප්පත් වෙලා අපේ කුල ගෞරවය රැකෙනවා දකින්න. අපේ ගම හොඳයි කියලා කියන්නේ. අපේ ඉස්කෝලේ හොඳයි කියන්නේ. අපේ වැඩපොළ හොඳයි කියන්නේ. එහෙම නැත්නම් අපේ බුද්ධඝංකාරය හොඳයි කියන්නේ. කාටවත් එහෙම අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා අපිට සංසන්දනාත්මකව බලන්න පුළුවන් හැම කෙනාම කැමති ශිෂ්ට ආචාර වෙන්න, ශිෂ්ටාචාර වෙන්න. ඔය කෙරුවව දිහා බලනකොට එහෙ මොනක්වත් පේන්නේ නැහැ. ඕනම කෙලෙක් වැඩි කල් ඇසුරු කරනකොට එයා පිළිබඳව අව탁ේරුවක් තමයි එන්නේ. ඕනම කෙනෙක් වැඩි කල් ඇසුරු කරන්න කරන්න එයාගේ තියෙන දුර්ලභම් පේනවා. සරුවච්චන් වහන්සේ හැර. සරුවච්චන් වහන්සේ විතරයි ඇසුරු කරන්න කරන්න ಗುಣකඳ පේන්නේ. එක දවසෙන් පේන්නේ නැහැ. ඒක බොහෝ කල් ඇසුරු කරන්න ඕන. ඉතින් ඒ ඒසා විශාල වටිනාකමක් දෙන මේ මිච්ඡා කම්මන්ත හෝ සම්මා කම්මන්ත කියලා කියන්නේ අපි අපි දන්නවා කායික දුස්චරිත කියලා જાතියක් තියෙනවා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන ඒවා කායික දුස්චරිත කියලා පෙන්නනවා. එතකොට අපි ඊයේ කතා කරපු වචී දුස්චරිත පෙන්වනවා නම් බොරු කේලම් හිස් වචන පරුස වචන. ඉතින් අපි සීලයක් රකින්නකොට එව්ව රැක්කට බොරු නොකියනද කේලම් හිස් වචන පරුස වචන නොකියනද උත්සාහ කරාට තාම ඇතුළත සකස් වීම වෙලා නැහැ. ඥානය හැදිලා නැහැ. වචනේ හැදිලා නෑ අර සිල් මුදපු ගමන් අපි ආයෙත් අර පළපුරුදු පැත්තට වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාරය කරන්නේ. නමුත් මේ පරිසරේ වෙනස් වෙච්ච ගමන් අපිටුලින් සතෙක් මරණ එක වෙන්නේ නැති වෙයි කියලා කියන්න බෑ. හොරකම් කරන එක වෙන්නේ නැති වෙයි කියලා කියන්න බෑ. කාමීත්‍යචාරය වෙන්නේ නැති වෙයි කියලා කියන්න බෑ. ඒ මොකද මේක ඇතුලේ හික්මීමක් වෙලා නැහැ. අපි උපසම්පදා වෙනකොට ලේකම් හාමුදුරනට කතාවක් කරන්නයි කියලා පන්දි ස්වාමීන් වහන්සේ කිව්වා. එතකොට හිටිය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේලා අපිට ඇති කරලා තියෙන මේ යෝගාශ්‍රම සංස්ථාව නිසා අපි මේ වනවාසීව ගත කරනවා ගිහියන් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව සාමාන්‍ය ආගමික කටයුතු වලට යන්නෙත් නැහැ අපි. ඒ නිසා අපිට සිල්පදයක් කඩා ගන්න අවස්ථාවක් නැහැ. අපිට ඒක පරිසරය සකස් කරලා දීලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේලා. ඒ නිසා මේ වනවාසී සංඝයා සිල්වන්තයි කියලා කියන්න දෙයක් නැහැ. සිල්පද කඩන්න අවස්ථාවක් නැහැ. ඒක ඒක හදා දී ඇති පරිසරයක්. ඉතින් ඒක ඉන්නකන සිල්පද රකින්නවා කියන කහන්න දෙයක් නැහැ. නමුත් ඒක රැක්කට හිත සකස් වෙලා තියෙනවද කියලා. පරිසරය වෙනස් වෙලා ආපහු ගමට ගියොත් සිවුරු ඇරලා සිල්පද රැකෙයිද? ඒක විශ්වාස කරන්න බෑ. ඒක Tamanට විශ්වාස කරන්නත් බෑ වෙන කෙනෙකුට විශ්වාස කරන්නත් බෑ. නමුත් කොයි වෙලාවක හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වම හිත දියුණු වෙලා මේ සම්මා කම්මන්ත කියන එක Taman දවසට අතපයින් කරන ක්‍රියා දිහා බලනකොට මෙවුවා කීයක් Taman කරන මේ අතින් පයින් කරන ක්‍රියා කීයක් ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට කුට්ටි කඩා ගන්න අනුහූරා කැමයට කරනවද කියන එක කෙනෙකුට සම්‍යක් ක්‍රමයට කල්පනා කරන්නවත් බෑ. එහෙම ඉතින් ලාභ සත්කාර නැතුව ජීවත් වෙන්න බෑනේ. Tamange කුට්ටිය කඩාගත්තේ නැත්නම් ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් සාධාරණීකරණය කරනවා. ඒ හේම ඉතින් කර්මාන්තයක් කරනකොට එහෙම තමයි. අතපය ක්‍රියාත්මක කරනකොට තණ්හාවෙන් ටිකක් තණ්හාව ටිකක් තියෙන්න ඕන. gedara dore ජීවත් වෙනකොට නැතුව කරන්න බෑ ඕක. මාන්නේ ටිකක් තියෙන්න ඕන නැතුව කරන්න බෑ. ඒ වගේම දික්තිය ටිකක් තියෙන්න ඕන කියලා එච එක එකන ලාභ සත්කාර වල හැටියට ඒ තණ්හා මාන දිට්ඨි ප්‍රමාණය අර්ථකතනෙ දෙනවා එක එක අර්ථකතන. මේක අයින් කරන්න ඕනේ කියන එක. සියල්ලම මේක අයින් කරලා මම සම්මා කම්මන්තයට එන්න ඕනේ. නැත්තම් මිච්ඡා කම්මන්තෙන් අයින් වෙන්න ඕනේ කියන එක මරණයටත් එහා. ගිහි කෙනෙකුගේ පැත්තෙන් බැලුවොත් නැත්තම් කාමභෝගී පැත්තෙන් බැලුවොත් මරණයටත් එහා. ඒක වයසක මිනිස්සෙක් තරුණ අවුරුදු 17ක විතර කොල්ලෙක් හම්බෙලා කියනවා බලපං උඹ කරලා තියෙන වැඩ උඹ වැඩිම සත්තු මාරනවා. හොරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, මත්පැන් බොනවා. දැනටවත් උඹට ලෙඩ. පිස්සු බලපං මන්නම් 120යි මම කවදාකවත් සතෙන් මරලා නැහැ. මම කවදාකවත් තොරකමක් කරලත් නැහැ, කාමීච්ඡාචාරය කරලත් නැහැ, බීලත් නැහැ. ඒකට 17 කොල්ල අහනවලු අර 180 120 මදි. ඉතින් 100 ඔහොම ඉඳලා වැඩක් තියෙන දවල 120ක්. මොනවක්වත් කරන්නේ તો 120ක් ඉඳලා ජීවිතේට වැඩේ මොකද්ද කියලා. ලෝකකට කවදාකවත් එහෙම එකක් ඇහිඳ නැති වෙයි. මොකද ලෝකයේ කියන්නේ සත්තු මරණක ස්පෝර්ට්ස්මන් කියලා. දුවන පිම්මට වෙඩි තියලා මැරුවනම් ඒක විශේෂ දක්ෂකමක්. බිල්ල දාපු ගමන් මාළුවා ඒක ගහලා ලොකු මාළුවෙක් ගොඩ ගන්න පුළුවන් වුණොත් ඒක දක්ෂකමක්. හොරකම් කරන්න ගිහිල්ලා නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් නම් ජනාධිපති වෙන්න පුළුවන්. කාම මිත්‍යාචාරයේ මෙච්චර ස්ත්‍රීන් දූෂණය කරලා තියෙනවා කියලා කියනවනම් වැඩිම ඡන්ද ගාණක් හම්බ වෙනවා. ඒ තරමටම රට පාහරයි. ඒ තරමටම රට පාහරයි ඡන්ද දෙන අයගේ වැරද්ද. ඡන්ද දෙන ඇත්තේ ඡන්ද දෙන්නේ ඔයගේ මිනිමරුවණ්ඩයි හොරකම් කරන මිනිසුණ්ඩයි කාම මිත්‍යාචාරය. මොකද රට්ටු දන්නවා ඕක නැතුව ඉන්න බෑ කියලා. එහෙව් ලෝකේ කාට හරි හිතුනොත් අඩු ගන්න මේ මිනිස් ජීවිතයක් ලැබිලා අර සත්තු වගේ ආහාර නිද්‍රා භය මේ තුනේ රැකගෙන විතරක් ඉන්නවද නැත්නම් එක චිත්තක්ෂණයක් පුළුවන් මේ ජීවිතේ මම මිච්ඡා කර්මාන්තයෙන් වැළකෙනවයි කියලා හිතන්නවත් තමයි. හිතන්නවත් ඉඩක් තියලා නැහැ අපිට. අපි හිතලා තියෙන ටිකක් වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ කියලා ඒක සාධාරණීකරණය කරන චර්යා පද්ධතියක් අද තියෙන්නේ අධ්‍යාපන ක්‍රමේවත් කිසිම තැනක ඒ වගේ බයක් ලැජ්ජාවක් ගැන කතා කරන්නේ බයක් ලැජ්ජාවක් කතා කරොත් දියුණු වෙන්න බෑ. අධ්‍යාපනයවත් ලබන්න බෑ. අද තියෙන අධ්‍යාපනයේ අපි ඉස්කෝලේ යන කාලේ 70 60 ගණන් වල ওই විද්‍යා අධ්‍යාපනයේ බොහෝම සාදරව ඉස්කෝලවල උගන්වන කාලේ. අපි අනිවාර්යයෙන්ම සත්තු මරන්න ඕනේ, සත්තු කපන්න ඕනේ විද්‍යාව ඉගෙන ගන්න. පණ ඇති පණෝ ගෙනියනවා. ගිහිලා ඔක්කොම එක බෝතලෙට දාලා වයින් ට්‍රීට් වක් කරනවා. අපාය පේනවා. පණ ඇති කරපොත් අරන් ගිහිල්ලා උන් වයින් ස්පික් දානවා. ගෙම්බෝ කපනවා. මෝරු ගෙනල්ලා කපනවා. මෝරු නම් ඉතින් මැරිච්ච සත්තු කියන්නේ. අපේ පන්තියේටම සත්තු මරලා දෙන්නේ මම. මොකද අනික් කට්ටියට හිරිකිතයි ඇඟට. මම තමයි ඔක්කොම පණුව ටික දාලා වීදුරු එකට දාලා ඒකට වයින් ස්පිට් වක් කරපුවම මුකුත් නැහැ ඉතින් අපායම තමයි. ඉතින් ඒකල අපි බොහොම සතුටුයි. මේ කොමර්ස් කරන අයටත් වැඩිය ආර්ට් කරන අයටත් වැඩිය විද්‍යා කරන අය ඉහළ මට්ටමක ඉන්නේ. ඉස්කෝලේ ඉහළ පන්ති වල ඉන්න කට්ටිය අපි. ඒකට මේ අනිවාර්යම කරන්න ඕනේ සත්තු කපණෙක් කරන්න ඕනේ. ඒක ඉගෙන ගන්න. මේ පොත් ටික ලියපු අධිකාරම් මහත්තයා මේ විද්‍යාව පිළිබඳ පොත් ඔක්කොම සාමාන්‍ය විද්‍යා පොත් කියලා මේ මහත්තයා පස්සේ පශ්චාත්තාප වෙලා තිනවා. මම මේ අධ්‍යාපනඥෙක් විදියට මේ පන්ති කාමරයේ සතුන් කැපීම සාධාරණී කරපු නිසා කී දහහක් සත්තු කැපුණද ළමයි කී දෙනෙක් බයලජ්ජා නැති කරගත්තද නමුත් ට්‍රෙන්ඩ් එක යනවා ඒක දිගටම අද වෙනකම් යන. අද මේ පරිශනාගාරයක් කියන්නේ ජීව විද්‍යාත්මක පරිශනාගාරයක් කියලා කියන්නේ ගිනි පික්ස්ලයි මීයොයි හාවොයි විශාල ප්‍රදේශයක් වවන. වවලා උන්ගේ මොළයට ඉන්ජෙක්ෂන් ගහලා බලනවා. බොකු බඩවල එළියට අරන් බලනවා. කකුල් කපලා බලනවා. ඉස්සෝ මේ ඉස්සංගේ මේ අඬු කඩලා බලනවා. මොකද අඬේ හැදෙන මස් ප්‍රමාණය අඩුයි කඳේ විතර වගේ. ඉතින් සමහරට සමහර ආණ්ඩු කඩපුවාම එතනින් ආපහු එළියට එන්නේ ඇහැක්ලු. ඔය සත්තුන්ගේ ඒ අනවශ්‍ය කැලි කපල තමයි හදන්නේ. මොකද මස් වැඩෙන්නේ එහෙම වෙනකොට. ඉතින් පුංචි කාලේ මම කරහඹන්නෝ. එහෙම කෙරුව නැත්නම් සත්තු හදන්න බෑ. ඔය අපි කන කෑම වල තියෙන ඉව තමයි. ඉතින් මේක පුරුදු කෙරුවට පස්සේ ළමයිකට ඒ ළමයාට මේක මිච්ඡා කම්මන්තයක් කියලා හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේක දක්ෂකමක්. හරියට පිම්මට සතයි කැවුත්තට වෙඩි යන්න පුළුවන් නම් හරි දක්ෂයි. ඉතින් එහෙව් ලෝකෙක කවදා හරි අපිට හංගීමක් ඇති කරගන්න පුළුවන් වෙයිද? මන්ට අඩු ගන්න එක චිත්තක්ෂණයක් මේ ජීවිතේ එහෙම එක පර්යංකයක් මේ ජීවිතේ එක සක්මනක් මේ ජීවිතේ මිච්ඡා කම්මන්තෙන් තොරව ගත කරන්න වෙනවනම් ඒතර කොහොමද අපිට දැනෙන්නේ මේක මම ඉන්නේ මිච්ඡා කම්මන්තේද සම්මා කම්මන්තේද කියලා සම්මා කම්මන්තේ යමක් නොකිරීම හරහා තමයි කුසලයේ සිද්ධ වෙන්නේ මිච්ඡා කම්මන්තයෙන් ප්‍රයත්නයක් කරා ප්‍රයෝගයක් කරා චේතනාවක් කරා විතරයි මිත්‍යා පැත්තට යන්නේ. ඒක නිසා මිත්‍යා ක්‍රමයට යනකොට අනිවාර්යයෙන්ම චේතනාව හම්බ වෙනවා. අනිවාර්යෙන් ප්‍රයත්නය හම්බ වෙනවා. ප්‍රයත්නේ සාර්ථක වෙනකොට තමයි සතම ඇරෙන්නේ. හොරකම සිද්ධ වෙන්නේ. කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම චේතනාවක් පහළ වෙන්න ඕනේ මේ සතම් මරන්න ඊට පස්සේ ඒකට ප්‍රයෝග කරන්න ඕනේ. ප්‍රයෝගේ හරියටම හරියන්න ඕනේ. ඒකෙන් සතා මැරෙන්න ඕනේ. මැරිච්ච බව දැනගන්න. ඒක පිනක් ඔය පවක් කරගන්න. සතෙක් බලන්න ලේසි නෑ. සුදුසුකම් පහක් ඕනේ. ඊට පස්සේ තමයි කර්මපතයක් බවට පත් වෙන්නේ. කොයි වෙලාවක හරි අපට අපි හිතමු අපි වාඩි වෙලා හුස්ම හිත තියාගෙන ඉන්නවා. මම මේ අනිත් පැත්ත කියන්න හදා. ඉන්නකොට අපිට තේරෙනවා නම් මගේ හිතේ මේ වෙලාවේ හුස්ම තිබ්බා. එහෙම නැත්නම් හුස්ම නෙවෙයි පිම්බි මැගිලි ඒ වෙලාව අපිට හිතෙන්නේ නෑනේ මේ වෙලාවේ gedare හිටියානම් මේ වෙලාවේ සතෙක් මරන්න චේතනා පහළ වෙන්න ඉඩ තියෙනවායි කිය. ඒකට කියන්නේ ආවස්තික වටිනාකම. මේ වෙලාවේ මගේ හිත මං හිර කරගෙන ඉන්න ආනාපාන. මේ ආනාපාන කිරුවයි කියලා හුඟුත් නෑ හුලන් තමයි. මුකුත් නෑ. නමුත් මේක නොතිබුණා නම් මේ වෙනුවට පරිසරය යෙදුණා නම් මට සතෙක් මරන්න චේතනාව එන්න ඉඩ තියෙනවා. මොනම කෙනෙකුටවත් කියන්න බෑ නෑ කියලා. ඒ චේතනාව එනවත් එක්කම ඒ සඳහා සතෙක් සහ ප්‍රයත්නයක් ප්‍රයෝගයක් ඒකේ ලෝකේ කියන්නේ ඕක තමයි. ඒතර සතෙකුත් ඉදිරිපත් වෙනවා මට මොකක් හරි අවශ්‍යතාවයක් වෙනවා ප්‍රයත්නකුත් දෙනවා. එතකොට දැන් අපි හුස්මේ ඉන්න දෙවෙනි සැරේ දැන් හුස්ම තේරෙනවා. ප්‍රශ්වාසය තේරෙනවා. එතකොට දන්නවා නම් gedara hitiyanam වෙන තැනක හිටියානම් සතෙක් මරණ චේතනාවක් එන්නේ ඉඳී තියෙනවා. දැන් ඒක නෑ කියලා කවදාකවත් අපිට අර ආනාපානිය බලනකො වෙලාවේදී ආවස්තිකව වෙන මේ අකුසලයක් වෙන්නේ ඉඩ තියෙනවා ඉඩ නෑ කියන එක භාවනාවක් නෙවෙයි ඒක චින්තාමේ ඥානයක්. ඒක චින්තාමේ ඥානයක් මේ සම්‍යක් අරමුණක හිත තියාගෙන ඉන්නවයි කියන්නේ සම්‍යක් අරමුණට ඒකාන්තයෙන්ම හිත මුලිච්චුණයි කියලා කියන්නේ සම්‍යක් අරමුණට හොඳටම හිත මූණට මූණ දැම්මයි කියලා කියන්නේ මිත්‍යා අදහසක් හිතේ නෑ කියන එක බණ අහලා සුතමේ ඥානෙ අහලා සිතාමේ වශයෙන් ඒ වෙලාවේ යාට සතුටු මතක් කරලා දෙනවනම් පුතුම සතුටක් ඇති වෙනවනේ අනේ මට මෙහෙම ඇවිල්ලා එක හුස්මක් බලන්න පුළුවන් වුණා අනේ තව එක හුස්මක් අනේ තව එක හුස්මක් මොකද මේ හුස්මක් ගන්න වාරයක් පාසා සතෙක් මරන්න හොරකමක් කරන්න කාමීත්‍යාචාරයක් කරන්න තියෙන චේතනාව එන්න තියෙන හිත අවස්ථා වශයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා ඉතින් මේ භාවනා කරන කී දෙනෙකුට එහෙම සැපයක් සතුටක් දැනෙනවද? මේ හුස්මේ හිත තියාගෙන එක කිසිම පිනකුත් නැහැ බවකුත් නැහැ. ඉතින් පේන්නේ නිකන් ඇල්ලතර බොන්නා වාගේ. පේන්නේ නිකන් පතෝලොද්දකුත් එක බත් කන්නා වාගේ. කිසිම ගුණයක් නැහැ. නමුත් මේ ගුණත් නැති නොගුණත් නැති මේ ආනාපානයේ හිත පැවැත්වීම හරහා මට මේ වෙලාවේදී සතෙකු මරන්න හොරකමක් කරන කාමීත්‍යාචාරය කරන තියෙන හිතවිල්ල චේතනාවක් එන්න තියෙන ඉඩක් දැන් මේ මධ්‍යස්ථ අරමුණකින් ප්‍රතිස්ථාපන වෙනවා කියන එක දැනිලා රීමේ සතුට වෙන්න බුදු වෙන්න ඕන. බුදු කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ මේ මිනිස්සෙක් මෙහෙම සුදු ඇඳගෙන බණක් භාවනාවක් කරනකොට කී ලක්ෂයක් සත්තු සැනසෙනවා. මොකද මේ මිනිස්සයා gedare හිටියනම් ගහලේ මොනවා කරයිද විශ්වාස නැහැ. ඒ මිනිස්සට විශ්වාසත් නැහැ. ඒ සතාට අයිතිවාසිකමකුත් නැහැ. ඒක කියන්නේ කාගවත් පාලනයක් නැහැ. අපි හිටියා ලොකු මාමා කෙනෙක් කුඩා බන්න කියලා උන්ද මේ අෂ්ටක කියනවා. මගුල් ගැට ගහනවා. මේ මුඩි කොණ්ඩේ බැඳගෙන සුදු සුත්‍ර කැඳගෙන ඉති අෂ්ටක කියනකොට මනමාලිට කලන්ද හැදෙන්න කියනවා. ඉතින් කියුණාට පස්සේ උන්දට තමයි මගුල් මේෂේ විවෘත කරන්න දෙන්නේ. උන්ද කවදාවත් මස් මාළු කන්නේ නැහැ. ඉතින් මිනිස්සු යාළුවෝ කෙනෙකුට ගොඩබන්න මේ මෙතන මේ මෙව තියෙනවා මෙව තියෙනවා කහපංකෝ මේ බීරම තියෙනවා බීපංකෝ උඹනි මේ මේක විවෘත කරන්නේ උඹට ලොකු ඕන දෙයක් කන්න පුළුවන් නේ මිනිස්සු මේ නෑරලා තියෙන්නේ. කුඩා බණ්ඩ බාම කවදාකවත් කන්නේ නැහැ. ඒකල ළඟ ඉන්න එක්කනට කියනවලු අනේ මං වශයෙන් මං වෙනුවෙන් මැරෙන්න හිටපු මාළුවෝ දැනට මොහොතේ පියා පීනනවා මට හරි සන්තෝසයි. මං වෙනුවෙන් මැරෙන්න හිටපු කුකුලෝ ඇහිඳගෙන කනවා මං ඒක සතුට වෙනවා. මං වශයෙන් වෙනුවෙන් මැරෙන්න හිටපු හරකා උලා කනවා මේ වෙලාවේ. මං ඒකන සතුට වෙනවා කියන්නේ. ඉතින් එහෙම පරිකල්පනාවක් ඇවිල්ලා මේ අහිංසක දේ මේ අහිංසක දේෙන් සතුටු වෙන්න මොන තරම් සදාචාරයක් තියෙන්න මොන තරම් සංස්කෘතියක් තියෙන්න මොන තරම් සભ્યත්වයක් මුළු මේසෙම කියනවා මේකේ මස් තියෙනවා මාළු තියෙනවා බැදුම් තියෙනවා සරබීම තියෙනවා කාපංකෝ බීපංකෝ ජොලි කරපංකෝ ඒකනේ අපේ අද සමාජයේ උන්දට කල්පනා කරන්න පුළුවන් නම් අනේ මගේ මාළු ටික තාම මෝදේ පියාඹනවා මගේ කුකුළු තාම ඇහිඳගෙන කනවා මගේ හරක් තාම උලා කනවායි කියලා මොන තරම් ප්‍රාණය වෙනුවෙන් සත්තු වෙනුවෙන් කරුණාවද්ද තියෙන්නේ. සතෙක් දකින්න හැම වෙලාවෙම හිතෙනවා මේ මම මේ මනසට අබේ දීලා තියෙනවා. මට පුළුවන් තව එක චිත්තක්ෂණයක් මගේ අතින්පයි. තව සතෙක් මැරෙන්නේ නැතු වෙන. ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට එක චිත්තක්ෂණයක අබේ දාන්නේ දෙන්න. එක චිත්තක්ෂණයකට අබේ දාන්නේ දුන්නොත් ඒක බුදුජානනාංශය සඳහන් කරනවා ඒ වෙලාවේදී අභය ලබන සත්තුන්ග ප්‍රමාණය අප්‍රමාණයි අපමෙයයි. ඒ නිසා මේ බුදුසසුන සඳහන් කරලා තිනවා අග්ග දානම් මහා දානම් අරියස්සග්නේයේ යදිදම් පාණාති පාතා වේරමණී. එක්කෙනෙක් චිත්තක්ෂණයක් හිතනවා මම සතෙක් මරන්නේ නැහැ කියලා දැන දැන දැක දැක ඒ පාණාති පාතා වේරමණී කියන චිත්තක්ෂණයේදී ලෝකෙ ඉහළම දානි සිද්ධ වෙනවා. මොකද ඒ සා විශාල සත්තු සංඛ්‍යාවක් එයා නිසා ඒ මොහොතේ බය නැහැ. අබේ ලැබෙනවා. බණ්ඩ සත්ත පහක් වීදන් යනති වැඩන්නේ. එක චිත්තක්ෂණයක් දැන දැන බුදුන්ට පිං සිද්ධ වෙන්න, ධර්මයට පිං සිද්ධ වෙන්න, සංඝයාට පිං සිද්ධ වෙන්න, සීලේ නාමයෙන් මම මගේ යති. එක චිත්තක්ෂණයක් සතියක් මරන්නේ මේ මෙතන තිබ්බත් මම යමක් හොරකම් කරන්නේ මම කාම මිත්‍යාචාරය කරන්නේ අධික ලෙස රූප බලන්න ආසාවක් මට ළඟ නැහැ. අධික ලෙස ශබ්ද අහන්න ආසාවක් මයි ළඟ නැහැ. ගන්ධ රස පහස විඳින්න ආසාවක් නැහැ. මෛතුන ධර්මේ කරන්න ඕනකම නැහැ. මුළු ජීවිතේම එපා. මුළු දවසම එපා. එක චිත්තක්ෂණයක් සමාදන් වෙන්න. ওই දඹදිව යනවට වැඩිය රුවන්වැලි සෑය වටේ කැරකෙනවට වැඩිය. ඒක නරක නිසා නෙවෙයි මම මේ කියන්නේ. අග්ග දානම් මහා දානම් අරියස්ස විනේ අප්පමෙයයි අප්පමානයි එක චිත්තක්ෂණයක් මේ සත්තු හිතලා මගේ හිතින් මම ආයෙ සතෙක් මරන්නේ. එක චිත්තක් ඉතින් හොරකමක් කරන්න කාමිතයි. ඉතින් පැයක් භාවනා කරන්නේ නෝට හිතන්න කොහොමද කියලා මේක සමාදන් වෙලා යනවනම් මම ඉඳගෙන ඉන්න ටිකේ ඇඟ රිදෙනවා, කොන්දේ අමාරුයි, ඔළුව ගැස්සෙනවා, කැරකෙනවා, නහය විස්තරක් කූඹි දුවනවා, ආස්වාද වේනොට ප්‍රසවාදේ පේන්නේ, ආසල් ප්‍රසවාද බලනොට බිම්බි බහැකිලිම පේනවා. වලිගේ තද වෙලා රිදෙනවා, নানা ප්‍රකාර දේවල් වෙනවා. කොයි දේ වුණත් අර කුසල් තුන සිද්ධ වෙනවනේ. මගේ මේ පංචස්කන්ධයෙන් සත්තු මෙරීම හරකේ මේ හොරකම් කිරීම කාමේ කවුද සතුටු වෙන්නේ කියලා බලන්න. ඒගොල්ලෝ කියනවා මම මෙච්චරලා භාවනා කරා පළවෙනි ධ්‍යානෙ ලැබුණ නැහැ නේ මාර්ගඵල ලැබුණේ අනේ මේ මිච්ඡා කම්මන්තෙන් අයින් වීමේ කුසලයේ සමාදන් වෙන්න දන්නවනම් ඒ මනුස්සයට මොකක්වත් ඕනේ යාට කීතකි දැක දන දන දන මේ පහේදී මයි අතින් අතික් මැරුණේ නැහැ හොරකමක් උනේ නැහැ කාමීච්ඡාචාරයක් උනේ නැහැ බොරුවක් නැහැ. කේලමක් නැහැ. හිස් වචනයක් නැහැ. පරුස වචනයක් නැහැ. මොන තරම් පිරිසිදු චිත්තක්ෂණයක්ද කියලා හිතන්න. මොන තරම් පිරිසිදු චිත්ත වීදියක්ද දුවන්නේ කියලා. මොකෙන්ද මේ යමක් නොකර සිටීමේ මේකට භාවනාව කියලා කිව්වොත් ඉතින් කට්ටිය කියනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ ලක්ෂයක් මල් පූජා කරලා හේවිසි ගහලා බෞද්ධ කොටිය අරගෙන වටේ කරකිලා හඩු ගඳ ගහ ගහ මේ කරන එකද පින ඒකෙදි යම තේරෙනවනේ හඩු ගඳ ගහනකොට මේ පිනක් කරනවා කියලා කට්ටිය එකතු වෙලා හෝ සාදු කියනට ඒ කාණ්ඩට විනක් කරනවා තියෙන දැන් මෙතන මුකුත් නොකර සිටීමෙන් අග්ගදානම් මහා දානම් අරියස විනය කියලා ශ්‍රී මුක දේශනාව කියනකොට බෞද්ධයාට මොකද වෙන්නේ කියලා හිතා. කවදද මේ බෞද්ධයා මේක තියෙද්දි මේ බුද්ධ ආගමේ තියෙන මේ විකාර ටික ගත්තේ ශාසනයට අවුරුදු 1000ක්වත් නැහැ. අන්නේ ආගම් වල තියෙන මේ විකාර පද්ධතියක් අරගෙන පිංකම් කරනවා කියලා සුද්ධ hina වෙනවා. බෞද්ධයට වෙන වැඩක් නැහැ පිංකම්. ගුරුන් භාෂාවෙන් කියන්නේ බුව කියලා. ඒගොල්ලෝ මුළු ජීවිතේම පිංකම් තමයි. භාවනා කරන්න එනකොට බෑනේ. භාවනා කරන්න විදිහ මට අහවල් තැන දාන දෙන්න යන්න තියෙනවා. ආවල් බෝධි පූජාව කරන්න තියෙනවා. අරක මේක තියෙන ඒවට ඒව ඉතින් ඇඟට හැප්පෙන පිංකම්නේ. මේක මුකුත් කරන්නේ නැහැ අප්පා. දැන් මේ ආවට පස්සේ කී දෙනෙක් පශ්චාත්තාප වෙනව නැද්ද? අයියෝ බෙදර හිටියනම් බුද්ධ පූජාව හරි තියලා පින් කර ගන්නවා. මේ නිකම්ම නිකම් බකන් නිලානේ ඉන්නවා. ඉඳගෙන බලාන ඉන්නවා මොකක්වත් කරන්නේ නැහැ. ඇඟට හැප්පෙන කිසි කුසලයක් නැහැ. කිසි පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කල්පනා කරනවා ගෙදර ගිහිල්ලා හරි කවන්නේ අවුරුදු කාලයකට දානයක් දෙන්න ඕනේ අපරාධ මේ දවස් හතර ගත වුණා නිකම්ම නිකන් එනම් පාළුවට ගියා පින් සිද්ධ වෙන්නේ කාට හරි කියන්න පුළුවන් නම් මේ දැක දැන දැන දැන මේ මිච්ඡා කම්මන්ත නොකර සිටීම අග්ග දාන මහා දාන අග්‍රම වූ දාණය මහා දාණය අරියස්ස විනය මේ පුතඥයන් අතර නෙවෙයි ආර්ය විනේයි අග්ග දානම් මහා දානම්. අන්න ඒක සමාදන් වෙන්නේ නැත්නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒක දැනගෙන සමාදන් වෙනවා නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදුජානනාංශ ළඟට ආපු ඒ සංකදම ගාමිණී කියන මිනිස්සෙක්ගේ බුදුජානනාංශය අහනවා ඕගොල්ලන්ගේ ආර්ය ඕගොල්ලන්ගේ විනේ ආවිලා නිගණ්ඨනාත පුත්‍රි ගෝලේ. ඕගොල්ලන්ගේ විනේ සාස්ෘන් වහන්සේ සිල්පද ඉන්දිය සංවරය කියලා දෙනවා. ඊට පස්සේ කියනවා අපෙත් තියෙනවා. අපිටත් කියද බුදුන්ස් කියනවා මට ආසයි දැනගන්න. ඕගොල්ලන්ගේ විනේ කොහොමද උගන්වන්නේ කියලා. එයා කියනවා අපේ සාස්ත්‍රාන්තය කියනවා සත්තු මරන්න එපා. සත්මරුවත් අපාගත වෙනවා. ඒකාන්තෙම අපාගත වෙනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරුවොත් ඒකාන්තෙම අපාගත වෙනවා. කාමීත්‍යාචාරය කරන්න එපා. ඒකාන්තෙන් අපාගත වෙනවා. හරියටම පංචිල් පද පහ කියනවා. අපි හිතන්නේ පංචිල් පද බුද්ධාගම කියලානේ. එහෙම එකක් නැහැ. මේ මිනිස්සයා කියන බුදුහාමුදුරුවෝ ඒකල කියනවා යම් යබ්බහුල යම් බහුලං කරෝති තත් තත් උපනීති කියලා. යමක් යමක් අකුසලයක් වැඩියෙන් කරනවාද ඒ අනුව අපාගත වෙනවා කියලා. යම් අකුසලයක්ද වැඩියෙන් කරන්නේ ඒක අනුව අපාගත වෙනවා. ඒසොට බුදුජානනාංශය ආනන්ද හැමරන් කියනවා මේම බැලුවොත් ආනන්ද එක එකක් අපාය යන්න බෑ. කියලා බුදුන්ස් කියනවා අපි දවස පුරාම පවුද කරන්නේ පින්ද කරන්නේ කියලා. නැත්තම් පවු නොකරන වෙලාවද වැඩි පවු කරන වෙලාවද වැඩි. බුදුන්ස් කියනවා දවසට සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. නමුත් පැය 24 ඉතුරු ඔක්කොම කාලේ සත්තු මරන්නේ නැහැ අපි හොරකම් කරන්න ඉඩ තියෙනවා දවස් විනාඩියක් දෙකක් විතර අරගෙන. අනික් වෙලාව හොරකම් කරන්නේ නැහැ කාමීත්‍යාචාරය කරත් ඒක දවස පුරාම කරන්න බෑනේ. ඉතින් කවුරු හරි කියනනම් යම් කර්මාන්තයක් කරනද ඒ අනුව අපාය යනවා කියලා අපි දවස පුරාම ඒක පව් කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි වැරදි අදහසක් තියාගෙන ඉන්නවනම් අනී මං සතික් මරුවා ඒකට මට අපාය යන්න වෙනවා අනී මං සතික් මරුවා ඒකට මට අපාය යන්න වෙනවා අනී මං සතික් මරුවා ඒකට මට අපාය යන්න වෙනවා කියලා ඒකම සමාදම් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා බුදුහාමුදුරු කියනවා අර කරපු වැරද්ද නිතර නිතර සමාදම් වෙනකොට සතික් මැරීමේ අකුසල කර්මය සිද්ධ වෙනවා ඒ වෙනුවට අඩු ගන්න මේ භාවනා කරන අය දන්නවා දවසේ වැඩි වෙලාවක මගේ හිත සම්්‍යක්නේ ඒක සමාදම් වෙන්නකෝ අර කරපු වැරද්ද සමාදම් වෙවි ඉන්නවට වෙඩුවේ මෙන්න මේ මරිකම, තකතිරුකම, මෝඩකම තියෙන බෞද්ධයා ගාව විතරනේ. බෞද්ධය කරපු වැරද්ද නැවත නැවත කියමින් අර අරත් කියමින් මෙයාට කියමින් කට උල් කුටුල් බලන්න ගොයියෝ මට වෙච්ච දේ මම මෙයාදී සතෙක් මරනවානේ හොරකමක් කරානේ කියලා අරක නැවත නැවත කියන්න කියන්න පායම තමයි. එතකොට බුදුජානන්සේ කියනවා මේකනම් මේකනම් ලෝක න්‍යාය කදාචි කරහචි ලෝකේ උප්පද්දිත තථාගතෝ සම්මා සම්බුද්ධෝ මේ වගේ මෝඩ තකතිරවන්න කියලා දෙන්න කලාතුරකින් ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙනවා. පහළ වෙන සත්තු මරන්න එපා. එතන දුත් අපාය යන්න ඉඩ තියෙනවා. කොරකම් කරන්න එපා. අපාය යන්න ඉඩ තියෙනවා. කාමීත්‍යචාර කරන්න එපා. සත්තු මැරුවයි කියලා ඔබට හිතෙනවා නම් බුදු කෙනෙක් දකින්න ඉස්සෙල්ලා බණහන නිසා දැන් අද ඉඳලා බලපන් සත්තුන්ට මෛත්‍රී කරා. අබේ දාන ජීවන්. ඔබ හොරකම් කරයි කියලා දන්නවනම් බුදු කෙනෙක් දැක්කට පස්සේ පුළුවන් තරම් දාන ජීවන්. ඔබ කාම මිත්‍යාචාරේ කෙරුවයි කියලා දන්නවනම් හිත පෑරිලා නම් පුළුවන් තරම් කාම වස්තුන්ට අරසාව දීපන්. ඔබට කවදා හරි හිතෙයි මම සතෙක් මරුවට වැඩිය විශාල දැන් අබේ දාන දීලා තියෙනවා. මම හොරකම් කරුවට වැඩිය විශාල දාන දීලා තියෙනවා. කාම වස්තුන්ට මම ඉස්සර කාම මිත්‍යාචාරය කරන්න බලන මම කාම වස්තුන්ට අරසාව සලසනවා මම කාමත කරන්න කියලා හිතන්න කියනවා දවසක කරපු අකුසල් ඉක්මවල යන විදිහේ කුසලමේ අතින් සිද්ධ වෙනවා. මොකද බඩ දන හින්දා. බඩ දන හින්දා අශෝක රජුණන්ට ඕක තමයි. අශෝක රජුගේ කාලික යුද්ධයේදී කැපුවා ලේ පිට. නිින්ද යන්නෙත් නෑ, බත් කන්නත් බෑ. පස්සේ තමයි නික්‍රෝධ සාමණේර ඇවිල්ලා කිව්වේ. එහෙමනම් මේ ශාසනයට ඇවිල්ලා පින්දහම් කරන්න කිව්වා 84000ක් විහාර හැදුවා. දරුවොත් ශාසනයට දීලා අර කරපු අකුසල් ඉක්මවල යන්න පිංකම් කෙරුවා ලෝකේ ශ්‍රේෂ්ඨම ධාර්මික රජතුමා කියලා අද පෙන්වන්නේ අශෝක රජුරු. මොකද වැරදි කෙරුවා. වැරදි ප්‍රමාණ වශයෙන් දන්නවා. බුදුමණක් ඇහුණා ඊට පස්සේ අනම්මනම් මොකුත් නැ මිච්ඡා කම්මන්ත. කරන්නෙම නැහැ. සම්මා කම්මන්තේ කියලා අරක මකණ්ඩ ඒ කටයුතු කෙරුවට පස්සේ බුදුජානන්සේ සඳහන් කරන යාරිනවා සතුටක් මම බුදුන් දැක්කා පව් කරපු කෙනෙක් වශයෙන් මම දැනගත්ත මම ඒ පව අනිත් පැත්තේ යන්න පින් කරා දැන් මට තියෙනවා අයිතිවාසිකම ඒ කරපු පව් මකල යන්න පිංකම් කරලා තියෙනවා කිව්වහම හරියටම කන්දක් උඩට ගිහිල්ලා හයියෙන් හග්ගෙඩියක් පිම්බොත් ඒ හග්ගෙඩි නාදේ කොච්චර ඈතට පැතිරෙනවද ඒ වගේ තමයි මෙයාගේ අර පිං සාරය පිං වල තියෙන රාවය ලෝකේ පුරා පැතිරෙනවා මෙයා කා නැහැදිච්ච ගෙදර හැදිච්ච එකා කියලා මිනිස්සු කියනවා ඊට පස්සේ ඒක තමයි වෙනස තමන් කරපු පව් කරපු මිච්ඡා කම්මන්ත දන්නවනම් අපිට සාසනයක් තියෙනවනේ දැන්. ඒක විනෝද කළ යුතු වෙද පැත්තක් තියෙනවනේ. ඊට පස්සේ පව් නොකර ඉන්නවතරක් නෙමෙයි. අරක සමනය කරන්න පිංකම් කරලා සතුට වෙනවා අනේ බුදු කෙනෙක් ආපු නිසා මට මේ පව් ditta ධම්ම වේදිනිය වශයෙන්ම ගෙවලා දාගන්න පුළුවන් වුණා. පශ්චාත්තාප වෙලා ඊගාවාත්මට යන්නේ නැතුව උපපජ්ජ වේදිනිය අපරාපජ්ජ වේදිනිය නොවෙන්නේ. මේකට මිස බුදුහණෙක් ලෝකෙට පහළ වෙන්නේ පහුකාරින්න ගල් ගහන්න නෙවෙයි. තෝ සතෙක් මරුවා තෝ අපාය යන්න ඕනේ කියලා කියන යමපල්ලෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. තෝ සතෙක් මරුවා නම් තෝ දන්නවනම් මෙන්න බොල කළ යුතු දෙය. මේක කරපම් මේක මේ ජීවිතය ඇතුළත ඉවර කරන්න පුළුවන්. කරලා මීට පස්සේ අර වගේ චාරයක් නැතුව මිච්ඡා කම්මන්ත කරන්න යන්න එපා. ලොක් ලොක් රට්ටු කරයි. ඒක සල්ලේක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ලෝකයා සත්තු මරනවා. ඒ බුදුන් දැකපු නැති කට්ටියනේ. ධර්මය ආපු නැති කට්ටියනේ. සංඝයා දක්වනදි කට්ටියනේ. නමුත් මම එයිලා සතු නොමරීමට ශික්ෂාගාරක වෙනවා. ලෝකයා හොරකම් කරනවා. මම මිතිකල් හොරකම් කර හිට මම බුදු ධම්ම සංඝ කියන තුනට පිං සිද්ධ වෙන්න, සීලයට පිං සිද්ධ වෙන්න සතු හොරකම් නොකර ඉන්නවා. ලෝකයා කාමීත්‍යාචාරය කරනවා බොහෝම හැංගිලා බොහෝම දක්ෂකමට මාත් දන්නවා මාත් කරලා තියෙනවා. නමුත් මට බුදුන් දකින්න පුළුවන් නම් ධර්ම ලැබුණා, සංඝය ලැබුණා, සීල ලැබුණා, මම කරන්නේ කාමීත්‍යාචාරයක් කියලා. එතකොට එයා ඒ තමන්ගේම කරපු දේ දැනගෙන බුද්ධ ධර්මය තේරුම් අරන් නොකර ඉන්නකොට ඒ නොකර ඉන්න හැම චිත්තක්ෂණයකම එයා ප්‍රමෝදයටපත් වෙනවා. ඉස්සර ප්‍රමෝදයටපත් උනේ හරියට එල්ලේට සතාට වෙඩි තියලා. ඉස්සර ප්‍රමෝදයටපත් උනේ හරියට නටන කකුල ගෙජ්ජි කපලා. එහෙම නැත්නම් කාමීත්‍යාචාරය කළා. දැන් දන්නවා ඒ වෙනුවට සල්ලේකයක් කරනවා කෙලස් කපා හැරීමක් කරනවා මම කරන්නේ. නොකරන හැම වෙලාවෙම මෙයාට හෘදේ වස්තුවටම තේරෙනවා ඉස්සර මේ ගහලෙක් වගේ හිටපු මම දැන් කවුරු කෙරුවත් රැල්ලට අහුවෙන්නෙත් නෑ මම කරන්නෙත් නෑ ඉතින් ඒක ඉස්සරහට යනවායි කියලා හිතන්න. එයා තීන්දුව කරගන්නවා ඉස්සර මම පව් කරා දැන් මම පව් කරන්නේ මම ඒ වෙනුවට කෙලස් කප හැරීම කරනවා. එතකොට සතෙක් මරන්න අවස්ථාව ඇවිල්ලා නොමර ඉන්න හැම වෙලාවෙම මෙයා සතුටකටපත් වෙනවා නේ බුදුහාමුදුරුවෝ දැනුත් වැඩ. ධර්මයේ මායතුලින් දැනුත් වැඩ. සංඝයා මාතුලින් දැනුත් වැඩ. මගේ සීලේ පණ පණ තියෙන සීලයක් මගේ ළඟ තියෙන කියලා එයාට දවසක හිතෙනවා සතුන් නොමරා සිටීම පමණකින් කියන්නේ කායික ක්‍රියාව වශයෙන් වීතික්‍රමණය නොවුනට හිත ඇතුලේ සතෙක් මරන්න ඕනෑ කියන චේතනාව ඇති නොවීම සඳහා මොකද්ද කරන්න ඕනේ? ඊට යටමත් මේ සුද්ධියක් ලබා ගන්න. ඒක කරෙන්නේ සමාධියෙන් මමලාට කියනවා එයාට පුළුවන් පැයක් විතර පළවෙනි ධ්‍යානයට සමවැදිලා ඉන්න. එතකොට එයා දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා නෑ. ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ එකක්ක දාසහිත පළවෙනි ධානයට පෙරෙන්න වාසය කරන්න බුල. එයා දන්නවා හොඳටම ඒ කාලය ඇතුළත වචී මිච්ඡා වාචා මිච්ඡා කමත දෙකම නෑ. එමෙතන දෙවෙනි ධානයට යන්න පුළුවන්. මේ විදිහට අෂ්ට සමාපatti බුදුරජාණන්සේ සල්ලේක සූත්‍රයේ සඳහන් කරලා කියනවා ඒත් මහණෙනි එයාගේ කෙලස් කැපීමක් වෙන්නේ නෑ මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව පැත්තේ. ඒ සඳහා එයා දැනගෙන මම මේ ධ්‍යානෙට සමවැදිලා හිටියත් ආනාපාන හිත ධ්‍යාන හිටියත් වම දකුණු වශයෙන් දැනගෙන ඇවිද්දත් දත්ම දිනකොට දත්ම දින බව දන්නවනම් බත්තිය කනකොට බත්තිය කනවා කියලා දන්නවනම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දන්නවනම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා දන්නවනේ ඒ හැම වෙලාවෙම යා තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේ අනික් අය සතුම් මරමින් ඉන්නවා මම බේරුණා අන්න ඒ සමාදානේ විතරයි අන්න ඒ සතුටේ විතරයි කෙලස් කැපෙන්නේ. එහෙම නැතුව නිකන් ධානයට සමවැදිලා ඉබේ කෙලස් නොකර හිටපු පමණින් සංසන්දනාත්මකව යෝනිසුමංස්කාරයක් එන්නේ ඒක නිසා ලෝකේ ඔක්කොම සත්තු මරන්න නැත්නම් ගේන්න හදන අමුඩ ගහන්න හදන කට්ටිය ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ලෝකයා සත්තු මරනවා මමත් මරලා තියෙනවා මම සමහරට නොමරත් ඉඳලා තියෙනවා දැන් මම නොමරයින හැම චිත්තක්ෂණයක්ම සතුටු වෙනවා. සල්ලේකයක් කරනවා. මෙහිම මම අර අසවල් අරමුණේ හිටියේ නැත්නම් මම සත්‍යක් මරණ පැත්තට චේතනා එන්නේ ඉඳී තියෙනවා. ක්‍රියාවත් වෙන්නේ ඉඳී තියෙනවා. එයා ඒක නැති බව කියන්නේ කොහොමද? මම හිතියේ ආස්වාසේ මට ඒක තේරෙන්නේ නාසිකාග්‍රේ ඒක උණුසුමට තේරෙනවා සීතලට තේරෙනවා කියනකොට අනිත් එකකට තේරෙනවා මේ වංශය සත්‍යක් මරණ චේතනාවක් අරගෙන නැහැ. සත්‍යක් මැදින් පිළිද උපක්‍රම කරලා නැහැ. හරි ගිහිල්ලා නැහැ. කතා මැරිලත් නැහැ. කියවෙන්නේ කොහොමද මම ආනපාන හිටියා කියන කතාව. ඉතින් ඒකට සතුටු වෙන්න බැරි නම් මං හිටියා හිටියා මට කොහොමඩක්වත් ආනපාන යවුනේ නැහැ. මගේ හිත පිට ගියා. මගේ කොන්දේ අමාරු ආවා. අන්නම් මනම් බයිලා කතා කරනකොට මේ ලස්සන චිත්තක්ෂණේ මේ උපයාගත්ත චිත්තක්ෂණයකටවත් එළඹ වාසය කරන්න දන්නේ නැහැ. සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒක නිසා අපේ ධම්මනිසන්ති ආමුදින කාලේ කියනවා හොඳ වුණාට බෑ හොඳ බව පේන්න තියෙනවා. මම හොඳ කෙරුවට බෑ. ඒ කියන්නේ මගේ හිතේ ප්‍රමෝදය පහල කරගන්න මම මේ වගේ වතලෙක් මම මෙහෙම පව් කරපු කෙනෙක් මම අද කරන්නේ නොකර ඉන්න විතරක් නෙවෙයි. ඒක පිළිබඳ බුදුන් සතුටක් තියෙනවා. ඒ වගේ මයි ළඟ ඉන්න එක නම් කරනවා. මට ප්‍රශ්නයක් නෑ. ඒක සමාදම් වෙන්න යන්නෙත් නෑ. අනිතොට එන ගහපිය කියලා කියන්නෙත් නෑ. වැඩක් නෑ. මොකද මාත් ඔක් කරලා තියෙනවා. කවදා හරි මේ මිනිස්සු ඇහුවොත් මගෙන් මචං ඔබ මේ මෙම කරේ දැන් කොහොම ජොලිය ඉන්නේ කියලා ඒක සෙල්ලමක් නෑ. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. නොමර ඉන්න වෙලාව සතුටු වෙනවා. තත්තු මරන්නේ නැහැ. හොරකමක් කෙරෙන්නේ නැහැ. කාම් ඒක කරන්න පුළුවන් වෙයිද සතිය නැතුව. මම මේ වෙලාවේ සතෙක් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යාචාරය කරනවා කරන්නේ නැහැ කියන එක Tamanට මුලිච්ච වෙයිද? Tamanට ඇඟ වෙයිද සතිය නැති කෙනා. ඒ මනුස්සයාට දවසේ අනහැටි දන්නෙත් නැහැ. හිත තියෙන්නේ අතීතේ, හිත තියෙන්නේ අනාගතේ, හිත තියෙන්නේ වෙන කෙනෙක් ගැන. හිත තියෙන්නේ ආනපනෙ හම්බුනේ නැහැ කියලා පශ්චාත්තාප වෙලා ওই චරුචුරු ගාන කෙනෙකුට කවදාවත් විපස්සනා වාදියන්නේ නැහැ. කවදාවත් එයා ඇත්තටම සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නේ. නමුත් සතුටු වෙන්න දන්නේ අර පුංචි පුංචි දේවල් අල්ලගෙන නට ඒ වෙලාවේ සතුම් මැරීමෙන් වෙන් වුණායි කියලා සතුටු වෙන්න දන්නවනම්, හොරකම් කෙරුවේ නැහැ කියලා සතුටු වෙන්න දන්නවනම්, කාමීත්‍යචාරය කෙරුවේ නැහැ කියලා සතුටු වෙන්න දන්නවනම්, බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් චිත්තක්ෂණ කියලා කෝටි කීයක් අපිට හම්බ වෙනවද සතුටු වෙන්නේ. අපි අර එක සතුටේ සතෙක් මරිච්චහම ඕක කීව කීව ලියලිය මැරෙන්න හදනවා. හරියට කවදාකවත් සතු මරලා නැහැ. ලෝකයා කවදාකවත් සතු මරන්නේ නැහැ. මේ බලන්නකො මං විතර සතෙක් මරලා. මම කෙලින්ම දැන් යන්න හදන්නේ යම රජුරුවන්ගේ අධිකරණයට කියලා හිතන්න හදනවා. මේ අනියා බොළඳ කතා. මේකට කියන්නේ සදාචාරවාදී කියලා. මේ සදාචාරවාදී තියෙන කෙනාට විපස්සනා පැත්තට යන්න බෑ සමතට යන්න පුළුවන්. විපස්සනාට යන්න බෑ. එයා දැනගන්න ඕනේ මේ ලෝකේ සුද්ධවන්ත එක එකක්. සුද්ධවන්ත ඉන්න හරියක් පරිණිරවාණයෙන් ගිහිල්ලා දැන්. මේකේ ඉන්නකම් සෞපදිශේෂ නිර්වාණ ධාතුවට යන්න පුළුවන්. නිරුපදි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ඉන්නකම් බුදුරජාන් වහන්සේ පවා සඳහන් කරනවා මේ කය පැවැත්ීමේ දරතේ මටක් තියෙන. රහතන් වහන්සේලාටත් දෙනවා. ඉතින් භාවනා කරන මට ඉසිකක්මක් ආවයි කියලා මොනවද කියන්නේ? දතිකක්මක් ආවයි කියලා මොනවද කියන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාන්සේ අහනවා කාශ්‍යප ඔබට අමාරුයි ලෙඩ රෝගේ අඩු වෙලා යනවද වැඩි වෙනවද? අනේ ශ්වාස දරන්න බෑ වැඩි වෙලා යනවා. නබන්තේ කමනියං නයාපනියං අබික්කමෝතානම් පඤ්ඤායති න පටික්කමෝති. වැඩි වේගන යනවා ස්වාමීන් වහන්සේ. දරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ දුතාංග 13ව රකින්න ස්වාමීන් වහන්සේ. බුදුදහමසේ කිලින්ම කියන මට දරන්න බෑ ස්වාමීන් වහන්සේ. වේගයේ වේදනාව වැඩි. දැන් අපිට මැස්සෙක් වහපුවාම එහෙම මස්සවහන්න බෑනේ අපි භාවනා කරනකොට. අපි සිල් අරන් ඉන්නේ මැස්සෝ ඔක්කොම සිල් ගන්නවා. එහෙමනේ අපි බලාපොරොත්තු වෙන්නේ. හැම ආරණ්‍ය සේනාසනයකම ඉන්න කැපකාරයෝ රහත් වෙලා ඉන්නවා. නැත්තම් ආමුදුන්න රුස්සන්නේ නැහැ. මේ කැපකාරයෝ හයියෙන් ඇවිදිනවා. කැපකාරයෝ හිටගෙන බත් කරනවා. ඒම බෑ. ඒගොල්ලෝ ඉඳගෙන බොහොම සාන්තව දාන්තව හැදෙනවා. පහුවෙන්ද ආමුදුර නිවන් දකින්න. කැපකාරය නිවන් දැකලා පස්සෙන් දවස් ඒ විකාර විකාර තියෙන්නේ. ඒ මිනිස්සු හිටගෙන කන ඉඳන උට කැපකාරය කියන්නේ. ඌට කියන්නේ ටිකක් දූදෝ කපන් කියලා. ඒක කියලා හාමුදුර දූදෝ කන්න යන්න ඕනේ නැහැ. හාමුදුර නෝ අපි ඇවිල්ලා අපි බණ භාවනා කරන අපි එහෙම කෙරුවට කමන්නේ. ඒ නිසා අපිට ලෝකෙන් එක අරිඹුවකවත් සදාචාරයක් පතන්න බෑ. මේ මම භාවනා කරන නිසා මැස්සව හඳ බෑ. මම දැන් භාවනා කරන නිසා කැස කහින්න බෑ. මම දැන් භාවනා කරන නිසා වැස වහින්න බෑ. ඉතින් මෙව්වනේ අපි මේ කර්මස්ථාන මේ කමටහන් වාත්තාවේ ලියන්නේ. පව් අප්පා. මේ බුදුහාමුදුරන්ටත් ලෙඩ වෙලා මහා කාශ්‍යප මහරහතන්ට දරන්න බැරි ලෙඩ ඇවිල්ලා. අපි හිතනවා නෑ මං දිල් ගත්ත හින්දා මයි පැත්තේ ඔක්කොමල වැඳගෙන බලහන් ඉන්න ඕනේ මම යන හැටි. එතන මට සමාධිය හරි ගිය වෙලාවේ ලෝකෙ ඔක්කොම මට වඳින්න ඕනේ. මට විපස්සනා හරි ගියාම මේක කාටත් ඉබේ ටෙලිපතික් වලින් දැනෙන්න ඕනේ කියලා කට්ටිය හිතන්නේ. එහෙම එකක් නෑ. Tamanට සතුටු වෙන්න පුළුවන් නම් මේ බණ භාවනා කරන වෙලාවෙම ඉතින් සතෙක් මැරෙන්න තියා ඒකට හේතු පාදකවත් බොරු හොරකමක් කිරීමක් තියා. කාමීත්‍ය ඒකට හේතුපාදක ධර්මයක්වත් නැහැ කියනවනම් බුදු දනස කොච්චර නම්බුවක්ද ඒක. ඒක නිසා බුදු දනසේ සඳහන් කරනවා අපි යම් වෙලාවක මේ කයෙන් සිදුවෙන කාය සංඛාර කියන ආනපනේ සම්පූර්ණයෙන්ම නැතර කරපු අවස්ථාවක් ගැන කියනවා. අපි මේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාර නැති කිරීමට අපි ආනපනේ හිත දානවා. ආනපන හිත ඉන්නකම් අපි දන්නවා ඒ වෙලාවේ සතිය මැටි මොහොරකම් කිරීම කාමීච්ඡාචාරය නැහැ. නැත්තම් මිච්ඡා කමන්ත නැහැ. මිච්ඡා වාචත් නැහැ. දැන් මේ ආනාපාන දිහා බලාගෙන ඉනකොට හිතන්න ආනාපානේ සම්පූර්ණයෙන්ම නතර උනායි කියලා. යාද දෙවෙනි තුන්වෙනි දවසේ නිසා මේක කිව්වහම මං හිතන්නේ එක්කෙනෙක් දිනේකවත් ඔළුව හොල්ලයි. මොකද දෙනෙක් කියනවා "ඒව වෙන්නේ නැහනේ ආනාපාන නතර මැරෙන්න එපා. එහෙම නැහැ නේ ඔක්සිජන් දෙන්න තියාගන්න ඕනේ. හදිසියෙම හුස්ම ගන්න නැති වුණොත් එහෙම ඔක්සිජන් දෙන්න ඔක්සිජන් නැත්තම් මම යන්නේ ওই භාවනාවට. මොකද බැරි වෙලා තානපන් නැතරුනොත් එimhe මල කචල් නෙවෙයි ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න වෙනවනේ. දැන් භාවනා කරන කෙනා දන්නවා ඒක නැති වෙනවා. මෙන්න මේක නැති වෙනකොට රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට බුදුරජාණන් සඳහන් කළා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස තිතිය මහන්නේ මේ ආනාපානේ දැකලා සම්පූර්ණ නතර වුණාට පස්සේ කියන්නේ අපි භාවනා කරපු අරමුණ ගෙවුනට පස්සේ උඹ යමක් චේතනා කරනවාද? උඹ යමක් කල්පනා කරනවාද? උඹේ අනුසය යමක් තියෙනවද? ඒක අරමුණු කරගෙන විඥානේ ගැටි ගහගන්න. එයි මම මේක කියන්නේ ආනපාන නැතුණාට පස්සේ හිතෙනවා හයියෙන් හුස්ම ගන්න චේතනාවක් එනවා. ආනපාන නැතුණාට පස්සේ හිතෙනවා අයියෝ නිකම්ම නිකන් ඉන්නේ මේට වැඩිය හොඳයි ගෙදර ඉඳලා බුද්ධ පූජාවක් තිබ්බනම් කියලා හිතට චේතනා එනවා. අර චේතනාව නැති වෙන නැත්නම් නැති කෙරෙන ඒ සීමිත විවේක තන්න ගියාම හිත ලක්ෂයක් චේතනා එළියට ගේන්න පටන් ගන්නවා. ඒව ඔක්කොම බොහොම ධාර්මික චේතනා. ඒ වගේ හයක් බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඥාතිම් ගැන කල්පනා වෙනවා චේතනා පහළ වෙනවා. ලෙඩ නොවීම පිළිබඳ චේතනා පහළ වෙනවා කල්පනා පහළ වෙනවා. ලාභ සත්කාර ලබන චේතනා පහළ වෙනවා කල්පනා පහළ වෙනවා. ලෝකේ තියෙන තොරතුරු දැන ගැනීම සඳහා චේතනා පහළ වෙනවා කල්පනා පහළ වෙනවා. අනුන්ට උපව අදෝපකාර කරන්න ඕනේ කියලා පරානුද්යතා චේතනා පහති මෙයා හිතනවා අදී. දැන් ආනපානෙන් නතරවිලා දැම්මට පිරිසිදු ධාර්මික චේතනා පහළ වෙනවා කියලා ඒ චේතනා දිගේ කතන්දර ගොතනවා. ඒක තමයි අර මිච්ඡර පිරිසුදු තැනකට ඇවිල්ලා ආය කක්ක ගන්න තැන. පුළුවන් කියලා අහනවා ဒုတိ ය චේතනා සූත්‍රයේදී මේ වගේ අරමුණ සම්පූර්ණම ගෙවිලා බැලූ තයක් මානේ මොනවත් නැති වෙලාවේදී චේතනා නොකර ඉන්න. පිරිසුදු වෙච්ච පිරිසුදුකම සමාදන් වෙලා ඔය පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා ඔය පෑදි හදාගත්ත දිය බොරදිය කරගන්න එපා. හරි මම. ආකින ඔහි හිටියා ස්වාමීන් වහන්සේ ඊගාට මම මොකද කරන්නේ? දැන් දැන් ඊගාට මේක මම මොකද කරන්නේ? දැන් මම යට තනක් කියලා ජොබ් එකක් කියලා නේද? මම යට රස්සාව නැති වෙලා ඉතින් මම එයාට ජොබ් එකක් දෙන්න හදනවා. ඉතින් අපි කියනවා එහෙනම් අපි ප්‍රොජෙක්ට් එකක් දාමු. අපි පරානුද්යතා පරිසංවිතයක් අපි දුප්පතුන්ට මේ දන් දෙමු. කකුල ගැටිච්චාට කකුල් දෙමු කියලා. ඉතින් මේ භාවනා පැත්තක අලුත් චේතනා પરම්පරාවක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ සේරම මායාව විශ්ින් කරන ගොඩ පෙරක දෝරුකම්. ඒක උඹට එන්නේ චේතනා මාර්ගයෙන්. ඒ නිසා අරමුණ ගෙවන් වෙලා රූප අරමුණ ගෙවුනට පස්සේ මේ නානාරුදු වේසම වයින් චේතනා දැනගෙන කොහාටද මේක යන්නේ කියලා දැනගෙන ඒකට පොහොර නොදා ඒක මම කියන්නේ නැතුව ඒක මගේ කියන්නේ නැතුව ඒක මගේ ආත්මේ නොකරගෙන ඉඳ කොච්චරක හික්මීමක් තියෙන්න ඕන. ගෝධනෙක් කියනවා එතෙන්ට නම් ගියා ස්වාමීන් වහන්සේ හරි පාළුයි මොකද්ද ඊගාවට කරන්න ඕන. ලයිස්තුවේ ඊගාවට මොකද්ද ඊගාවට දාලා තියෙන මේ ව්‍යාප මේ අභ්‍යාස පන්ති මොකද්ද කියලා අහනවා. කියන්නේ මේ චේතනාවක් නැති වෙන හැම වෙලාවෙම මමයා නැති වෙනවා. චේතනාවක් නැති වෙන හැම වෙලාවෙම තණ්හාව නැති වෙනවා. චේතනාවක් නැති වෙන හැම වෙලාවෙම මාන්නේ නැති වෙනවා. ergo cogito sum කියලා මේක බටහිර මානසිකත්වයට මෙච්ච වෙච්ච මේ මූලිකම સિદ્ધාන්තේ I think therefore I am. මම ඉන්නවනම් මම හිතන්න ඕන. හිතීම තමයි අඩිම අඩියම තියෙන දේ. ඒක තමයි චේතනා කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඔබට පුළුවන් මේ ජීවිතේ ජීවත් වෙන්න සත්තු මරණ චේතනා නෙවෙයි, හොරකම් කරන චේතනා නෙවෙයි, කාමීත්‍යචාර චේතනා මොනම චේතනාවක්වත් නැතුව ඉන්න පුළුවන් නම් අන්නේ වෙලාවේ විඥාණය අපපතිතිත වෙනවා. විඥාණය අනිදස්සන වෙනවා. ඒ නිසා මෙච්චර පිරිසුදු කරගෙන ආපු එක තවත් චේතනාවකින් පෑදීදිය බොරදියට කලවම් කරන්න එපා. මොනවද දාන්න එපා කියනකොට අකිරියෙන් කුසලයේ සිද්ධ වෙන හැටි චේතනාව පවා චේතනම්බිකේ කම්මං වදාමි කියලා බොහොම ප්‍රසිද්ධ වචන බුදුන්සේ දේශනා කරලා තියෙනවා. කර්ම වෙන්නේ මොකක්වත් නෙමෙයි මේ වෙලාවට එන චේතනාව. අන්නේ පිරිසුදු කරගත්ත හිත චේතනා නොකරම මොකීකවත් එල්ලෙන්නේ නැතුව පවත්තන්න මොන තරම් දර්ශනයක් තියෙනවද මොන තරම් සම්මාදිට්ඨියක් තියෙනවද මොන තරම් සම්මා සංකප්පයක් තියෙනවද ඊට ඉස්සෙල් මොන තරම් මේ විතක්ක ਵਿਚාර නතර කිරීමට උත්සාහ කරන්නද අන්තිමට නතර වීම තමයි කිසිම චේතනාවකට සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා තියෙනවා මේ ලෝකේ සියලුම දේ පිළිබඳව. අබිරතිය නැති කිරීමට යේ ලෝකේ උපයෝපාදානා චේතසා අදිඨානාබිනිවේදානෝසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ වෙන මොනවත්ක්ම කරන්න බැරි නම් අපි කය වචන හිත තැම්පත් කරත් චේතනාවක් මාර්ගයෙන් අපි එල්ලෙනවා මේකේ. එච්චර පිරිසුදු කරගන්නවා කියන එකත් බුදුහාමුදුරන් ස්තුතිවන්ත කරන්න වෙන්න කියලා දෙයක්. නමුත් මගේ කඩප්පුලි හිත, මගේ නොකෑමනා හිත, මගේ අවිද්‍යාව ඒ වෙලාවෙ ගිහිල්ලා එක එක ප්‍රොපෝසල් ගෙනත් දානවා. එක එක යෝජනා ක්‍රම ගෙනත් දානවා. එක එක ගොඩ පෙරකුටුරන් ගෙනත් දානවා. ඉතින් යාට ඒ දාන මතුවෙන දේ කිසිම කරදරයක් නැතුව ක්‍රියාත්මක කරන්න බලමු. මොකද භාවනා හිතනේ. නමුත් පුළුවන් නම් අන්නේ වෙලාවේදී චේතනාවක් එනකොට දැනගෙන මේක චේතනාවක් මේක කර්ම වෙන්න පුළුවන්. දැන් ඉන්නේ කර්ම නැති තැනක. මේ චේතනා මාර්ගයෙන් කර්ම රැස් කර නොකර ඉන්න මොන්න තරම් සූදානමක් මොන තරම් සම්මා දිට්ඨිය මොන තරම් සම්මා සංකප්පයක් තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ ශුන්්‍යතා පරිසංයුක්ත දේශනා නිබ්බාන පරිසංයුක්ත දේශනාවල කරලා තියෙන්නේ. අද නිකන් නිකමට ඔක්කත් අහන්නවත් හම්බ වෙනවද කියලා බලන්න. ඒක පිළිබඳව නිකන් බණක්වත් සාකච්ඡා කරන්න බෑ. මොකද මේ මිනිසුන් මේ සත්තු නොමර ඉන්නකවත් කරන්න බෑ. අඩු ගානේ සත්තු නොමර ඉන්න එක අගේ කිරින් පැත්තක දාලා මේ මිනිසු බලන්නේ ඉක්මනටම සත්තු මරන්න තියෙන ක්‍රමයක්. අද ලෝකේ ඉන්න විද්‍යාඥයෝ 99%ක්ම කරන්නේ මුළු මානවයම එක සැරේ විනාශ කරන්න පුළුවන් ආයුධයක් හොයන එක තමයි කරන්නේ. ඒගොල්ලෝ දන්නේත් නෑ මේ මට සල්ලි ගෙවන්නේ මේකට කියලා. ඔය Nobel Prize එක දෙන මිනිස්සයා ඒ ඩයිනමයිට් හොයාගත්තට පස්සේ මුළු ලෝකෙම මනසට සැලකුවා. මොකද ඕන දෙයක් විනාශ කරන්න පුළුවන්. විශාල ගල් කුල විනාශ කරන්න පුළුවන්. හිරෝෂිමා නගාසාකි කියන ඒ 50000 60000 ඉන්න නගර එක සැරේ විනාශ කරන්න පුළුවන්. ඒ මනසට පුදුමාකාර ස්තුතියක් කරා මොකද රටවල් වශයෙන් විනාශ කරන්න පුළුවන්. ඒ මනුස්සයට පුදුමාකාර කනගාටුවක් ඇති වුණා මේ මිනිස්සයාට මං කොහෙලා දුන්නේ මං ආස්තික දෙයක්. මුන්ට කිසිසේත්ම තේරුම් ගන්න බෑ මේක කරන්න විනාශිකේ. පස්සේ ආ සාමයේ වෙනුවෙන් යමක් හොයන කෙනාට කියලා නොබෙල් කියලා ප්‍රයිස් එකක් හදලා විශාල ගාණක් ගෙවන හැබැයි මනසක් කරන්න තියෙන විනාශය කරලා දැන්නවත් පැහැිනව ඇති අපාය. ඕන දෙයක් පුපුරවා හරින්න පුළුවන් දෙයක් හොයාගත්තා. අද හොයන්න පුළුවන් නම් මේ මානවයා සියල්ලම නැති කරන්න පුළුවන් දෙයක් උසස්ම මේ ගාණ ගෙවනවා. අද ඉන්න විද්‍යාඥයෝ එක මට වචනේ ඉන්නේ තරහා ගිල්ලවන. එකෙක් දන්නේ මේ විද්‍යාව කියලා මොකක්ද අපි කරන්නේ කියලා. කරන්නේ මානවය ලෝකෙන් නැති කරන්න පුළුවන් නම් ඒක ලොකුම නිෂ්පාදනයක්. අද ওই චීන වෛද්‍ය උපකරණ ටික එහෙම නැත්නම් ටෙලිවිෂන් ටෙලිෆෝන් එක ටෙලිවිෂන් එක රේඩියෝ එක ඕ සේරම මානවය විනාශ කිරීම සඳහා කරන පරිේශන වල අතුරුඵල. අපිට හම්බෙලා තියෙන ওই සෙල්ෆෝන් එකයි අනම්මනේ අපිට නම් විද්‍යාව හරිම හොඳයි. සම්පූර්ණ මිච්ඡා සංකප්ප. 100%ක්ම මිච්ඡා සංකප්ප. ඉතින් ඒකේ හැදෙන දරුවෙකුට කාටරි කියලා දෙන්න පුළුවන් වෙයිද? ඔබ දරුවා ඔබට දක්ෂයි ඔබ සිලුත් ගත්ත දැන් භාවනාත් කරා ආනාපානෙත් ඇල්ලුවා ආනාපානෙත් ගෙවෙනකම බැලුවා. කරුණා කරලා මෙතෙන්දි චේතනා පහල කරන්න නැතුව හිටපන්. ඒතකොට කියාවේ පන්තියේ ටීචර් කියලා කියන්නේ චේතනා පහල කරන්න කියලා. නව නිර්මාණ කරන්න කියලා. ප්‍රගතිය බලන්න කියලා. දියුණුව බලන්න කියලා. දැන් ඔබ වහන්සේලා මේ අනිත් පැත්තේ හරවන්න හදන්නේ. එනිසා අපි ප්‍රගතිශීලී වෙන්න නම්, චින්තනෙ වැඩි කරන්න නම්, නව නිර්මාණ ඇති කරන චේතනා පහල වෙන්න එපායි කියලා. ඉතින් ඒකට ඒවට උත්තර දෙන්න පුළුවන් දක්ෂ එක ටීචර් කෙනෙක් මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ ඉන්නවද කියලා මට සැකයි. මේ ළමයින් වයින් කරලා තිබ්බට පස්සේ උන් ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න උට කිව්වොත් එහෙම චේතනාම්බික වේ ධම්ම කම්මං වදාමි. ඒක නිසා හම්බ කරන හැම චේතනාත්මක කර්මයක් එනවා. චේතනාවල තමයි හොඳටම දෙතන සංඛාර කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛ. හැම චේතනාවක්ම දුකක්. සබ්බේ සංඛාරා අනිච්චා. ওই චේතනා සියල්ලම අනිත්‍යයටපත් වෙනවා. මගේ චේතනා කියලා මට පදා ගන්න බෑ. ඉතින් ළමයාට කියත හැකි වෙන්න පුළුවන් ඔයා හිතනවා මේක ප්‍රගතිශීලී කියලා, මේක දියුණුවක් කියලා. මේ ඔක්කොට බුදුරජාන් කියන්නේ සංඛාර, චේතනා ඔයා මතකද හැන්දෑවට පන්සලට ගිහිල්ලා කියනවා තබ්බේ සංඛාරා මිච්ඡා. අබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් මේ ළමයාගේ මනසේ මොන තරම් පටලැවිලක් වෙනද බණ්ඩි ඉස්කෝලේ උගන්වන අධ්‍යාපනයයි මේ සර්වචනංශේ සබ්බ ලෝකයේ අනාභිරත සංඥා ඒ චේතනා උපය උපාදානා චේතසා අභිත්තාන අභිනිවේදානුසේ ඔක්කොම අයින් කරන්න කියනකොට මේ ළමයි හිතන්නේ පාළු කනත්තක් වගේ. ඒක දැනෙන්නේ කාන්තාරක තනි වුණා වගේ. මහ මුහුදේ කොඩබිමක් නැති තැනක තනි වුණා වගේ. හද්ද කැලේකට ගිහිල්ලා යන්නේමක් නැතුව තනි වුණා වගේ. ඉතින් භාවනා කරන හැම කෙනාම ওই සම්දිස්ථානේ පන්නන්නේ. හැම වෙලාවෙම මේගොල්ලෝ සහලවන අය වෙලාවේ. මගේ අනන්‍යතාවය නැති වෙනවා. මම කියන්නේ කවුද කියන නොදණී යනවා. වෙලාව කොහෙද තේරෙන්නේ නැතුව යනවා. ඉන්න තැන මතක නැති වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ මොනම චේතනාවක් නැහැ. ඉතින් එහා බලනවා මේ වෙලාවේදී මොකද්ද කරන්න ඕනේ? මොකද්ද දාන්න ඕනේ චේතනාව කියලා. ඉතින් කියනවා එහෙනම් ඉතිපිසෝ ගාතාවත් කියන්න කියනවා බේරෙන්න බැරිද? නිකන් ඉන්නම බෑ. ඉතින් මේ මිච්ඡා කම්මන්ත මිච්ඡා වාචා වලට අපි දානවන යම් වෙලාවක සම්මා වාචා කියන කෙනෙක් ප්‍රතිස්ථාපනය කරගන්න යමක් නොකර සිටීමයි කියන්නේ මෙතන නොකර සිටීමටත් එහා ගිහිල්ලා චේතනා පහල කරන්න නැතුව ඉන්න එක හිතා ගන්නවා. විශේෂයෙන්ම අද දියුණු සමාජයේ ඉන්න දුක්ගත් කෙනෙකුට හිතන්නවත් බෑ. හැබැයි ගොඩක් වෙලාවට යා ඉන්නේ චේතනා නැතුව ඒක වෙනම කතාවක්. හැබැයි ඒක හරි පාළුයි. හරිම කම්මැලි. හරිම නීරසයි. හරිම නිදිමතයි. ඉතින් කියනවා වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඒ පාළු වෙලාවට වන්දනා ගමනක් දාගන්න. නිකන් එන්න එක නිකන්නේ. ඉතින් කොයි වෙලාවකරි මේ ਸਰවඥාන්සේ පෙන්නන්නේ එහෙම නැතුව ඉන්න පුළුවන්. චේතන නැතුව ඉන්න පුළුවන්. සතියෙන් ඉන්නකොට බලන්න හුස්ම ගන්නේ චේතනාවකින් නෙවෙයි. චේතනාවෙන් කරන හුස්ම ගන්න එපයි කිය. ඊටමතා හුස්ම ගන්න එපා. හුස්ම හෙලන්නේ චේතනාවකින් නෙවෙයි. ඊටමතා හුස්ම හෙලන්න එපා. ලොකු සංජේ ආනාපාන සතියෝත ලීලක් ලියන යටින් බලෙන් හුස්ම ගැනීම කරන්න එපා. චේතනා කරන්න. අපි හිතපුවා ඒකට චෝදනාවක් එනවා කියලා එහෙනම් සක්මන් කරනකොට කොහොමද චේතනා තියෙන්නේ බෑ. මේ වම වේ දකුණ කියලා යම් තැනකට එනවනේ සක්මන ඉබේ සිද්ධ වෙන තැනකට. අනායාසයෙන් වෙන තැනකට අන්න එතෙන්ට යනකොට සක්මන සිද්ධ වෙන්නේ චේතනා නැතුව. එතකොට විතරයි හිත නිදහස් වෙන්නේ. එතකොට විතරයි මම ඇවිදිනා වගේ මට පේන්නේ. බත් කනකොට බලන්න බත් එක දුන්නාට පස්සේ මේ බබා කාගෙන කාගෙන යනවා. ඒකට වෙන මොකක්වත් ඕනේ නැහැ. දත්ම දිනකොට බලන්න බුරුසු අතර දුන්නාට පස්සේ කණ්ණාඩි ඉස්සර ඉස්සරහා ඉඳගෙන දත්ම දිනවා. මේ මැෂින් එක දත්ම දිනවා. වතුර ටැප් එකකට ගියම නානවා. බත් එක දුන්නාම කනවා. මොනම චේතනාවක්වත් ඕනේ ඒ වෙලාවට අපි එලෙබසිටි සීන් දත්ම දිනවා. ඒක ලස්සන කාව්‍යයක්. ඒක ජීවිතේට ලස්සන ආඩම්බරයක්. හිතාමතා කරන සියල්ලම කක්කා. ඒවට කියන්නේ අපි රංගපෑම් කියන. ඒවට අපි කියන්නේ අනුන් රැවටිල්ලක් කියලා. පොඩි ළමයා අවුරුදු 6 වෙනකම් ඔය මොන චේතනාවක්වත් නැහැ. ඉතින් හරි ලස්සනයි. මහත්තියක් කරනවා පොඩි එකෙක් දිහා බලන්න. ඌට කියන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ. ඌ ඉන්නවා මේ ස්වභාවේ. චේතනාවක් අපිට චේතනාවල කරදයක් වෙන වෙලාවේ ප්‍රමනාප කරන පොඩි එකෙක් දිහා බලන්න. ඒව ළඟ නැහැ. සතෙක් දිහා බලන්න, කුසෙක් දිහා බලන්න. උන්ලගේ චේතනාව මොකක්වත් නැහැ. සහජාසයේ තියෙන මේ කාපු ගමන් ඩක් ගාලා පැනලා කෑවයි. ඒකෙදි බල්ලුන්ට තපස් රකින්න බෑ. අපි හිතනවා අපි කරනවා යනවා හිතනවා සැලසුම් කරනවා ඒ සියල්ලෙම අන්තිමට වෙන්නේ මේ සංස්කරණය කරන්න ගිහිල්ලා අනවශ්‍ය චේතන ඇති කරනවා. ඒ වෙනුවට ඒ වෙනුවට බලන්න හුස්ම ගන්නකොට ඉබේම හුස්ම ගැටෙනවා ආය ඇති වෙනවා මේක දිහා බලානින්ද චේතනා කරන්න එපායි. ඒක නිසා විසාක උපාසක අහනවා ධම්මදින තෙරින්නාංශගෙන් බුදුරජාන් වහන්සේ කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් තියෙන ආශ්‍රමයේදී සංස්කාරයක්ද නැද්ද කියලා. මේකත් බුදුහාමුදුරු විසින් කරන ලද චේතනාපූර්වක ගැන්වීමක්ද නැත්නම් ස්වභාවයද කියලා බුදුහාමුදුරු ධම්මදිනාව කියනවා. ඒක චේතනාව. සම්මා දිට්ඨි කියන්නේ චේතනාවකින් කරන්න ඕන එක සම්මා සංකප්ප කියන්නේ චේතනාවෙන් කරන්න ඕන එක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සියල්ලටම අපි මෙහෙයුමක් අවශ්‍යයි. ඒක කොච්චර කරනවද කියනවනම් අන්තිමට ඒක ඉබේ කරන මට්ටමට ගඟ කරනවා. එතකොට හර චේතනා දෝෂය අඩු වෙනවා. ඒක බුදුජානනාංශයේ සඳහන් කරනවා මහන්නේ ආර්යස්ථාංක මාර්ගයේ පවා චේතනාවක් ලෝකේ තියෙන චේතනා අයින්කරන විකල්පයක් වශයෙන් මේක ගන්න මගේ සර්වඥතා ඥාණයට වැටෙන අදුම සංකල්පයේ අදුම චේතනාව තමයි සංස්කාරය තමයි ආර්යස්ථාංග මාර්ගය. ඒ නිසා තියෙන අනිකුත් බරපතල චේතනා ඉවත් කරන්න මේක ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක විශ්ින්ම ඒක නැති කරලා දාන එක. අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සූර්යයක දාගෙන අතේ ඉල්ලගෙන දැන් නිවන් දැක්කයි කියන්න හම්බ වෙන්නේ නැහැ. ආශ්‍රම මාර්ග ක්‍රියාත්මක වලට ඒක ඒක විශ්ින් නැති කරගන්න. ඉතින් ඒක නිසා කියනවා මේ ධර්මයේ අවසාන චීනම ගැඹුරුම ධර්මයේ පවා අයින් වුණාට පස්සේ තමයි නිවන් දකින්නේ. ඒක සිද්ධ වෙන්නේ අකිරියේ. නමුත් ඒක සමාදම් වෙන්න පුළුවන්ද? මම මේ ඉඳගෙන ඉන්නකොට මොනක්වත් මට නොකිරුණාට නොදැනුණාට මේ වෙලාවේ ආවස්තික වශයෙන් මගෙන් සතුන් මරන්න හොරකම් කරන කාම මිත්‍යාචාරය කරන තියෙන අවස්ථා නැතිවීම තමයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඒක අපි සතුටු වෙනවද? සමාදම් වෙනවද? ඒ විනුවට අපිට ගන්න හුස්ම, ඉබේ වැටෙන හුස්ම චේතනා විරහිතව සිදු වෙන වෙලාවක් එනවා. මුලින් මුලින් නම් චේතනා විරහිතව වෙනව ඇති. අන්න ඉතින්දි සතුටු වෙන්න පුළුවන් නම් දැන් හුස්ම ඉබේ වැටෙනවා. මට තියෙන්නේ මේක දිහා බලන් ඉන්න එක. ගන්න යන්නත් එපා, හෙලන්න යන්නත් එපා. දැන් මේක දිහා බලනකොට හුස්මත් ගෙවිලා 100%ක්ම නැති වෙනවා. එතකොට හිත කුලප්පු වෙන්නේ නැහැටි. මම මොකද කරන්නේ මේක සමතේද මේක විපස්සනාද මේක ඉස්සරහට දැන් මේක පස්සට දැන්නේ කියලා නලිය නැහැටි. ඒකත් දිහා බලහන් ඉඳලා මම නෑ මේක එකටවක සමාදන් වෙන්නේ. මේ හිතේ හැටි. කොට දාපු මාළුවා වගේ අචේතනා කරනවා. බලහන් ඉන්න පුළුවන් නම් ඒක තමයි ශික්ෂාවේ ශික්ෂාවේ තාමත් සූක්ෂම ශික්ෂාව. උන්ට කය තැම්පත් කරගෙන සියල්ල සිදුවෙන්න ඇරලා මොන්නම චේතනාවක්වත් පහල කරන්නේ නැතුව මේක දිහා පූර්ණ අවදියකින් මේක දිහා පූර්ණ අප්‍රමාදයකින් බලන්න ඉන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේක ජීවත් වෙද්දිම කරන්න පුළුවන් දැන් මරණයෙන් පස්සේ නෙවෙයි ඒක තමයි කියන්නේ සජීවී සාසනය ඒක නිස්සාරණවනේ ප්‍රතිපදාවේ දාලා තියෙන්නේ in this very life නැත්තම් in this life itself මේ ජීවිතයේදීම බලන්න පුළුවන් ඉතින් අද රෑ වෙන්න ඉස්සෙල්ලා ඒක බලා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. හැබැයි ඒකෝට ඉතින් අර heart attack එන්න ඉඩ තියෙනවා. TNT පෙත් එහෙම තියාගන්න දිවයට. මොකද උඟ දෙනකොට ඌ ඇහෙනකොට මේ blood pressure නගිනවා. එහෙම නොවි ඒ ඒ හිතර දෙකන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිර දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා